ඥානය අලව ඒ උතුම් වූ මහා භාවනා ගුණය තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගෙන මේ ලබන උතුම් නිවන් සාක්ෂාත් කරන අපට වෙන අනන්ත ලෝක සත්‍යයටත් මේ පුණ්‍ය උතුම් ආශිර්වාදී හේතු වාසනා පහල කරත්වා කියන අපි ඥාන ලැබලා සමාධි ගුණයෙන් යුත් වෙලා මේ මහා ගුණයෙන් අද මේ සමාධියෙන් ඒ උතුම් නිවන් සාක්ෂාත් කරන් හේතු වෙන උතුම් කර්මස්ථානයක් නැගී වාසයන්නා වදිස්ථානයේ සබලා අද මේ ආකාරයෙන් මේ කර්මස්ථානයක් නගන්නේ නිසා උතුම් වූ කාන්ත වූ ප්‍රණීත වූ අමානිවන් සාන්ති උදා වේවා කියන අදිස්ථාන කරගෙන මෙත් අඩවන් කරගන්න තමන්ගේ වදින හුලම් පොදක් වේවා අන්තිම කරදරයක් විතර වේවා අනිත්‍යන් සබාගෙන මේ ආකාරයෙන් බලාපොරොත්තු වෙන්න සවන් දීගෙන ඉන්න කියන්න අවශ්‍ය නැහැ. සවන් දීගෙන ඉන්න අර්ථය වටහා ගන්න උත්සාහ කරන්න. ඒ අර්ථය පස්සෙම යන්න එපා. ඒ කියන කවිවලදී ඒ කවියත් එක්ක කියවෙන අර්ථය සාමාන්‍ය මට්ටමින් තමන්ගේ මනසට වැටහෙන්න අරින්ද ඒ මැත්තේම යනතු මේ කියන කවි රටාව තුරට හිත තියාගෙන ඒ අදහස පුළුවන් තරමක් ගෝචර කරගන්න බලන්න. ඒ ආකාරයෙන් ටිකක් පැමිණු කාලය යනකොට බොහෝ පහසුවෙන් ගෝචර වෙයි ධර්මාභෝධය ලැබෙයි. බුදු ගුණ සෙත දෙන මුනි රාජ පුදමු බුදු නැන නුවණට නැන මග වඩමු බුදු රජ පිළිවෙත් මගගෙන පුදමු බුදු නුවණින් අප නිවනට ඇදෙමු මුනිඳු පුදා අවසර අරගම්මු දහම් පුදා අවසරගෙන ඉම්මෝ සංගුන් පුදා අවසර අරගම්මෝ මෙතුම් තරණගෙන නැනවදවම්මෝ ඇයි මේ සසරේ ලෝ සතෝය තරන්නේ මොනවද හොඳ දෙයක් මේ ලොව දකින්නේ වටිනාකමක් ගෙන ඇයි සත දුවන්නේ වටිනා ලොවක් කාටද හිමි කෙරෙන්නේ මේ ඇත පතාගෙන ආසා හැඩ ගන්න ආවද රැක රැකම සතරෙහි කෙලෙසින්නේ අපමණ ඇත් ලබා රැක්කත් සමාතින්නේ කවුරුද හැකගත්තේ මේ ඇහැ මගේ මින්නේ මේ ඇස රකින්නට නොයෙකුත් සැට දරලා නොයෙකුත් ඇත් ලෙඩට බෙහෙතත් ගෙන කරලා ඇස පෝෂණය වන භෝජන ගෙන කවලා දැඟලුවේ නැද මී ඇස රකින්නට කියලා සසරේ භවෙන් භවයට මේ උපත උනේ මේ ඇත් ලැබුව බව අපමණ ලොවේහි උනේ මේ කප මුල පතන් මේ වන තුරුම සැනේ ඉපදී ලැබුව ඇත් ගෙඩිය පාමනම උනේ කන්දක් උතට ගොඩ කරනට ඇත් ලබලා සතිනට දැඟලුවත් මේ මගේ ඇත කියලා කාටද හැකි උනේ රැක ගන්නට එහෙලා කුණුයි වැන සුනාමි පොළවට දිරලා මොළවා හැබින දෝමිය හැදින්නේ ජලපත් ගිනි තුලන් හතරක් තිබෙන්නේ මේවා මුසුව නික නික වත කරන්නේ ඒවෙන් තමයි මේ ඇස් ගෙඩි හැදෙන්නේ මේවා උපන්දා සිට මුත් සකසගෙන එන එන කබ කඳුළු පිටදා හෝදමින ඇස වගේ කියා රකිනා ලෙස සියලු තැන වැඩි රැක වරණ දුන්නා ඇස රකින්නේ මිනේ මේ කන කිවත් දෝ වදිමයි සසරේ එනා ලැබුවත් බැවික ලැබු කන් අපාමනම උනා ලැබු ලැබුවත් බැවක කන හිමි කරුවෝ මිනා මගේ කන කියා ඇත ලෝසත සියලු දෙනා කන රැක ගන්ත බොහෝ කල් වෙහෙසින් දඟලා බැලුවත් පෝෂණය සෑම අතරින් කරලා හැදෙනා නිකලෙදට බෙහෙතුත් ගෙන දෙවලා ඕසන කර තිබේ මේ කන මගේ කියලා නාසය බැලු නමුත් ඔහොමයි හටගන්නේ පත් ජල ගිනි තුලන් හතරයි මෙහි වන්නේ ඊවැන් බොඳ වෙලා හැදරුව කරමින්නේ නාසය මතු වෙලා ඇත මේ සතුනුන්නේ නාසය රැක ගන්න අප සෝදාගන්නේ ඇතිවන නෙක ලෙඩට ඖෂධ ගෙන දෙන්නේ කන බොන ආහාරකින් ඕජස දෙවමින්නේ සැදුවත් නාස මොන කාටද හිවිවන්නේ මේ දිව මගේ කියා නිතරම කියන්නේ දත් තිත් දෙකක් මැද රැකගෙන සිටින්නේ සෝදා දින දිනම පිරිසිදු කරන්නේ හෙදවන විට නොඑක බෙහෙතුත් දෙවන්නේ හත් ජල ගිනි තුලං හතරින් මුල පුරලා දිවයයි කොටක් තැදුනා ඕවැන් තැනිලා භෝජන රැගෙන ඉන් පෝසන ලෙස දෙවලා මේ දිව වැඩි ඇත ඔය දෙකින් තනිලා දිව රැක ගන්නට කොපාමන මුත් දඟලන්නේ කවුරුද මෙවන් දූ දිව් තල රැකගෙන උන්නේ වැහැරි මැරෙන කයි කොටට කිමියවන්නේ මේකත් කය වගේ කුණු වී දිරා යන්නේ කයයි මහා ගොඩකින් මේ වත කරලා මම යයි කියන විට මේ කය සිහි කරලා ආසා පොඩි බඳන් මෙය හැඩ වැඩ කරලා කොපමණ දඟලයිද සත කය හොඳ කියලා ලෙඩ දුක් රෝග නම් නිතරම වත කරති බය වී දුවයි නෙක නෙක බෙහෙතද කරති සකිනට බැරි දාත අඬ අඬ ඉති බිඳති මේ කය කුණක් නැවැ මේ ටික නොම හිතති පත් ජල ගිනි තුලන් යන හතරින් ගන්නා භෝජන ආදී දෙයකින් මේ ලැබෙමින්නා පෝෂණ කළේ දීවන්මයි මිකයින්නා මෙහි තව දෙයක් නැහැ ඔය හතරය වන්නා භවයෙන් භවය සතරේ එන ගමන තුල කුණු කය ලබාගෙන මම මම කියපු කල මම හරි ලස්සනයි කීවද මුඛයේ හල එවදන් කොතෙක් දෝ මේ ලොව පහල කළ අපමණ භවයේ මේ වගේ මේ කය ලැබලා මම හරි හැඩයි කිය කිය කාලය ගෙවලා හැඩ කිව් මෙකය වැහැරි ඇත කටු දිරලා මැරිලා ගියා නෙව සෑම භවයේම එකලා වටිනාකම් කියාලෝ සතරවටන්නේ වටිනාකයක් ඇති තේසකසලා ඉන්නේ කාටද වටින කයකින් රූපය දුන්නේ හැවටුවා පමණි මගේ කය යයි කියමින්නේ මේ කය කාහටද කිසිදා හිමිවන්නේ කාටද යන වයස වලකනු හැකිවන්නේ ඉක්මන් උනත් කොහොමද සත ලොකු වන්නේ මෙලෝ දහම් ලෙසයි සිදුවන්නේ ඉපදුන පොඩි එකා හරි හුරතල් කියලා නවතා ගන්ත හැකි දෝ හුරතල් කරලා දවසින් දවස ටික ටික වයසින් ගෙවිලා ඔඩියුන් ලොකු වෙනවා ලොකු දරුවන් කියලා කාලය ගැප වෙද්දී මොනවද සිදුවන්නේ ගැටවන වයසකට මේ කය පැමිණෙන්නේ අතරක නමුත් මිය ගියහොත් කුණු වන්නේ විරලාපත් වේවි එම විට එලෙසින්නේ හිතියොත් ටිකෙන් ටික කාලය ගෙවෙන විට ගැටවර වයස පසු කර යයි ඉදිරියට තරුණයි තරුණී යන කාලය මතුම කොට එන විට ඇලෙයි කය හැඩ වැඩ එබඳුවට ලෝකය මුලා කරවන කල දැන් නැගුණේ මේ කය වටිනවයි යන හිත මතු කෙරුණේ සුන්දර ලොවක් හොය නැත හිත යොමු කෙරුණේ ලෝකස උගුලේ අතු අන හැඩයකි නැගුණේ කාලය නවත්වන්නට බෑ හොඳ කියලා තරුණා තරුණියයි වයසට දැන් ඇදිලා වැඩි හිටි වයස ආවිත කයෙ හැටි හිතලා සීකර ගන්නේ කෝටි බුලක් තන කියලා දැන් මගේ පොඩි එවුන්නේ දරුවන් ඉන්නේ මට මොනු බුරෝ මිනි බිරියයි බොහෝ වන්නේ කුරතල් බලන විට හරි ආසා එන්නේ කිය කිය බැඳෙයි තව කයකට පොඩි උන්නේ මේවා මෙසේ කිය කිය හිමිකම් කියලා මේවන් කලක අපහත ඉන්නට කියලා ගේ දොර ඉද කඩම් වතු පිටිගෙන වවලා ආසා පොඩි බඳි සුන්දර ලෙස හදලා ඉන්නාතුරා මේ කයි පැවතුම ගන්නේ වෙනවා මිසක් මේ වැන් තව කුමකින් මම මගේ අපේ කීවත් හිමි කරගන්නේ කාටද ලැබුණේ මේ ටික සිහියට ගන්න දවසින් දවස මේ කය කොතැනකට යති මරණය කුණු වීම පස යන තැනට යති දවසක් ගෙවුණා කීවේ ඔය ticket වෙති මේකට වයස යන වයසත කියනු ඇති පවතින කයක් කොහොමද ලොව තිබෙන්නේ ගෙවිලා වෙන සුමකි ඒවට ඉතින්නේ අවසානයක් ඔය ලෙසටයි හැදෙන්නේ ඔය ටික කරගසන් ලෝ සත උපන්නේ වටිනා කෙනෙක් වෙනවද මම යයි අසති මට මහා මිල මුදල් වත්කම් කෝහිතති යන මේ ගමනේ කයේ කෙලවර නොම දකිති එම ටික නොහිතා ලොව වැදෙන්නට හිතති වැජඹෙන කතා සෑම විට සෑම බොරු කරලා හැවතුණා නේද මම යන අදහස දෙවලා මරණය කරා යයි මෙය කාලය ගෙවලා අන්තිම මොහොතේ ආවයි සිත නෙමු දැකලා ඉපදුනදා පතන් අන් අය කය වැදුවේ උරතල් කරලා මගේ මේ පොඩි කුන් හැදුවේ ඒ වගේ කිව්ව කය මොන තැනකද බෙදුවේ අමුතැනි වෙලයි දැන් කාලය තව වැඩුවේ ගෙවි ගෙවි යති මොනවද ලොව ඉතුරු උනේ මම මගේ කිව්වේදී වෙත මොන දෙයද උනේ අල්ලා ගන්ට හිතුවා මිස නොහැකි උනේ මේවා ගෙවි යයි ලෝදම් මෙලෙස උනේ යම් දවසකදී අවිදුවකට මුල ගන්නේ කොහොමද නිති දහම ඇති හැටි දැකගන්නේ ආසා පොදි වලින් අදහස වැසි යන්නේ මේ ලොව හරි හොඳයි කිය කිය හිනැහෙන්නේ මේකයි එකද කෙත් ගසකුත් ගෙන පැතිලා ගැලවෙන විටක මේ කයේ අධිපති කියලා හිතියට මම කිවත් මේ කයේ කෙස හැලිලා යන එක නැවැත්තුවේ කවුරුද ලොව ඉඳලා මා රජේ මහා ඇමැති මහා තනතුරු ගන්නේ ලොව හොල්ලන්තේ බලයක් මට අද වන්නේ මේ ලෙස කියන ඊ ගති හිත් මිනිසුන්නේ එකකෙත් ගහක් පවතින වද කැමැතින්නේ මෝනෙහි හමත් හැලි වැටිලා ඇතිලි යති අතපය මත ගෙවි ඇත කටු පමන වෙති වැහැරෙන මෙකය වයසෙදි දැන් දැකිය යුති කැමැතිද අකමැතිද මේ ටික අහනු නැති හටගත් තොතින් හේතුවකින් මතු කරති ඒවා ඔය විලස එකිනෙක ලෙස ගෙවෙති කෙලවර වෙලා යයි කෝ ඉතිරිය නොමැති මේ ටික පමණි රූපෙක ඇති එම නියති මෙබඳු කයක් ගෙන යන්නේ මොනවා කරන්නද වන්නේ ඇයි මා කැමැතිව ඉන්නේ එහෙම ලොවක් නොමවන්නේ මේ කය මගේ රිසි විලසට විය යුතුයි අද මෙලෙසට කිය කිය හැඩ වැඩ කර සිට ලක්තන බලනවා තරගෙත වැරි වැරි කොහි යන්නේ මරණිනීද ළඟ එන්නේ එදාට කුම කියවන්නේ මගේ කිව් දේ කොහිවන්නේ මම කිව් කය මෙහි නැසෙත මගේ කිව් අත අයිති නැත බොරුවේ හැවති සත මැරෙත අතහැරුමක් හිතෙහි නැත මේ වගේ ලෝකය කියලා වටිනවා වටිනවා කියලා යලි ඉපදෙමු අපි කලා හිතයි මෙහෙම දිතු නගලා කවදද උන් එක්වන්නේ කිව්වා කොහිද හරියන්නේ හේතුව ලෙස ඵලගන්නේ කොමද එක් කරගන්නේ කරපු පාපේ පවත ගතිී මතු කරගෙන උපත දෙති තරපු සුදැති හොඳැති ගති සුගතිය වෙත උපත දෙති දුගති සුගති දෙකට යන්නේ පෙර බැඳු මන් දැන් නොවන්නේ එක්වන්නට හිතුලෙතින්නේ එක් ගුණනම් කොහොම වන්නේ එක් කරනට නොහැකි ලෙසි අත් බැවූ ඇත එවුදු මෙසි සුදටද පිරිති දුව තොසේ කෙනෙක් හිටී එතැන දෙසේ අසෝති කඳ දුකඳ දෙවන තැනක උපත ලබයි ඉතින පෙර දෙපොළ කි දෙපොළේ මෙදින දැන් එකතුව කොහොම ලබන සතුම් මොකද හරියන්නේ දැන් හරි ගිය හොත් වන්නේ යකුය ප්‍රේත එලෙසින්නි දෙවිද සැවොම ගුලි ගන්නි එකතු වෙලා ඉන්ත තිබෙන පරිසරයක් දෙන්ද ලොවෙන කැමැතිද දැන් ලංව සිටින බලනෙමු අත් භවක හිඳින දෙවි එන විට යකු දැවෙත ප්‍රේත රැළද විසර වෙත එම එලි කඳ කිරණ දෙත ප්‍රේත රැළට දැවෙනු ඇත මිනිත් වගෙන ගෙන පතන්නේ අපි ඔක්කම එකට යන්නේ කරුම බලය ඔය ලෙසින්නි එකිනෙක අත් දැවුනේ දුන්නි මිනිසා මුලා වී පතති නොදන්න ලොව ගැන හිතති එක් වී ඇදින ගමනේ ගති මුලා හිතෙන් හිතට ගති මිනිසා මුලා වී සිටින්නේ ඇත්ත නොදැනමයි ඉතින්නේ මුලා කයක හැටි බලන්නේ එවිට පෙනී සතු හොඳින්නේ හතරේ ගමන බොහෝ දුර ඇති ඔය විලසට ගමනේ ඇදෙති ලද ලද කය වැහැරි නැසෙති කුණු වීම ඔලවට පස වෙති එනම් මේ පස් ගොඩගෙන බැලුවා නම් එකෙක් හිතින මහා පොළවේහි පසක් රැගෙන ඒක මදී පසට කයින් මෙබඳු කුණක් ගෙන මැරිලා යන්ත පෙරදි මම කියලා මමය මගේ ගොඩ හදලා කොහොමද දැන් යන්නේ බලා ආසා පොදියක් බැඳගෙන අවිදුවකින් බැඳුනි එතන මෙකය මලොත් ප්‍රේත රැළෙන එකෙක් වෙලා ඇදෙයි ඉතින බොහෝ කාලය ආයුෂ දෙති ලක්ෂ කෝටි අවුරුදු යති මම මගේ කිව් දෙක එවැති සියක් වසරකින් හැම නැති දැන් ඔහු අසරණ වෙනවා പ്രേත ලෝකේ සරවනවා හිමිකම් ඇති අය තනවා නැත නැත අසරණ වෙනවා මෙහෙම ලොවක් සසර කියන ගමන හදයි ඔය විලසින ආසාවෙන් බැඳුන හිතෙන ලෝභ මොහේ නගයි ඉතින මේ වගේ දුක් ගමනේ පැති අවිදුවකින් වැහිලා ඇති අසර ගමන හොඳ කියති නොදත් නිසා මෙය කියති වටිනා ලොවක් ගොඩ නගන්න ධන සිටිවිලියයි ඉතින් සැගෙන හොයාගෙන එතෙන් මැරෙන වරින වී ඉතින් බලන්න සත කොහි යන්නේ අවන්ද නුවණක් එන්නි මිනිත් දහමේ හැටි දන්නේ කොහොමද සතෙලෙතින්නේ හටගත් තැම වැහැරි නැසිත මම කිව්වට අයිති නොවෙත මගේ කිව් තැම දාලා මැරෙත මමයි මගේ අහිමිම වෙත ලෝසත දැන් සිහි ගන්නේ සතර එනවයි ලෙසින්නේ කොතෙන් කලක් දෝ එන්නේ මුල් උන තැන හිත පන්නේ ආසාවන් පොඩි බඳින්නි දුක් කරදර නැහැ නිදන්නේ වටින දෙයක් ලොවේහි වන්නේ මුලායිත පිහටම ගන්නි මේ හේතුව නිසා රැගෙන වටින හිතක් ගතක් හදන මුලා හිතක් ඇතුලේ රැඳින ඒ ටික දැන් කරයි හිතින සසර ගමන දික් වෙනවා මමයි මගේ කියවනවා අල්ලනු කිසි නොමැවිනවා අතර නැහි වෙනසෙනවා එනම් මම මගේ කීවට හිමි වෙනවද ලොව කාහට මෙහෙම දහම අද සිහි කොට අතහැර මිදෙනෙමු මෙලෙසට බුදුන් දෙසුව ධම් දැකලා විතරුව මායාව බලා හිත අතහැර මිදුණු කලා නිවෙන වගිනි නොමැති වෙලා කාගගින්න එතන නැති ද්වේෂගින්න එතන නැති මෝහගින්න අහල නැති ගිනි නිවුනම නිවන වෙති දැන් අපි මේ ටික සිහියට අරගෙන මුනිදු දෙසුව ධම්මග යන්නේ අසාර ලෝකකට හිත නැහැ තබවන අසාර බව අප වතහන්නේ සාරදහම් මොනවද ලොව පවතින නිවන් මාර්ගක් ලොව සිට දෙන්නේ එබඳු දහම් මගේ දැකගෙන අතහැර මිදෙමු ලොවේහි ආසාවන්නේ මම මගේ කිය කිය බැඳෙන හිතක් නැති නිදාස් ගුණයට හිත ගන්නේ අතහැර මිදු නම නිවන් මගක් වෙත යොමු වෙයි ටික ටික හිතකින්නේ වැඩකට නැති මෙම ලෝභ දීත ගති මෝහ ගතිය දුරු කරවන්නේ අපිරිසිදුව ඇති සෑම ගුණ අරලනු පිරිසිදු බව වෙත යමු යන්නේ මේ කය මෝතකට දැන් නමතක කෙරමු මේ කය අතර නිදහස් වුණ හැටි හිතමු මේ කය අතර දැමු සැනසුම් ගුණ දකිමු හර නැති කඩක් ලෙස අතහැරියයි කියමු අරගෙන මෙබඳු කැසෙලින් කඳ පතුරු හැරේ බැලුවොත් තිබුණාද හරයක් ඉතිරි කර ඒ වගේ මිකයේ කුණු ගොඩ සැම දිගට හැර බැලුවොත් දකින්නවද හරයක් සුවයේතර දෙපිටක් කුණු ගොඩක් විලසට හැදී ඇති මේ කයේ මොනවාද රසවත් ඉතා ගති මේ කුණු කොටස් දෙපිසක් නම් දුකේ දෙති මේ කය හොඳයි කියවමු දෝකෙසේ පැති අතර මිදුන දවසටගෙන නැහැලෝ වෙත හිත තබන්නේ නිදාහත් වන සිහිදම් කඳ නිවන වෙතයි යොමු කරන්නේ මනට දැනුනේ මේ කය අද අතහැර එතනින් මිදෙන්නේ නිදහස දෙන දහම් සුවය උපුදා මුහුණෙද දකින්නේ කුණු කය බිම හෙලා තැබුවේ විලසයි අපි දැන් සිටින්නේ පළමු දැහන් වතට පැමිණ නිදහස් සුවයට ඇදෙන්නේ මෙබඳු කලක මෙබඳු කයක මොනවද හරයක් තිබෙන්නේ අතර මිදුන ගුණ නුවණින් පළමු දැහැමි අපි සිටින්නේ මොනවද නිදහස් වන විට ලෝකෙන් අපි හිතට ගන්නි ලෝකෙ තිබෙන සියලු දීම වැරි වැනදී නැතින්නේ මේවා අරන් යන මග මොනේ විලසද අපහට ලැබෙන්නේ කැමැති ලෙසට පැවතින එම ලොවක් නොමැත ලොව කොටන්නේ අතර මිදෙන නුවණ ලැබෙමු නිදහස් බව වෙත එන්නේ ආසා පොඩි බිඳි මුහරිමු නිදහස් ගුණ මතුවන්නේ බැඳෙන හිතක් රැඳෙන හිතක් නැත නිදහස් ගුණයෙන්නේ ඇදෙමු දෙවැනි දැහැන කරා ගති ගුණ මිලේ තිනිවන්නේ බරක් නොමැත කයක් දැනෙත එළියෙන් වට කර දකින්නේ එළිය නැගී මේ කය වගේ කයක් හැදෙයි එමරුවෙන් නිදාහක් ගුණ කඳට ඇදුනි හැමදෙන බුදු පහස ගන්න කෝ දැන් එම කයින් ලබන පහස හොඳද සිහි කරන්න දුකෙන් තැලී බර ඔසවන් බොහෝ කල් මේ ලොවේහි උන්නි නිදහස් නුනේ මනස සමග නිදහස් කය සුවය දෙන්නේ මෙහෙම දකින මොහොතට අපි දෙවැනි දැහන් කයකි ගන්නි විදහක් එම එළිය කඩක් විලසයි මෙම කය දකින්නේ හිතෙන් හිතම මේ විලසට පැහැපත් අතහැරුම දකින් අතර මිදෙන විට ලොව ගැන නොහිතන ලෙස හොඳට දකිමු වැඩකට නැති රාග දීත මෝහ අඳුර දුරුම කරමු එළිය කෙරෙහි එවිට එවට එහි අති සතු හොඳට හිතමු මෙබඳු කයක් මෙබඳු හිතක් අතහැරගෙන අද මිදෙන්නි සුවයකි එම දැනුම වෙතට අතහැරුණම අත් කෙරෙන්නි එළිය පිටක් වට කළ ලෙස නිදහස් අහසකම වැන්නේ තුන්වැනියෙම දැහන් කඳට ආවෙමු ගුණ සිත් වතින්නි එබඳු ලොවට මොකටද මෙම අතපය අරගෙන ඉන්න අතහැරලා මිදුන තැනි නිදහස එහි වැටෙන්න මේ භව අද සිතට රැගෙන ලෝ අරමුණු හරිමින්න එක ගුණයට නගමු මෙසිත ආසා බැමි දුරවන්න බැඳුම් නොමැත හැඳුම් නොමැත මහා අහසක ලෙස ඉන්නේ අතපය ඇඟ ඔළුව කියා නෑ පොතක් දැන්වන්නේ ඒ තේරෙම අතර දමා මේකයි හැටි හිතමින්නි තිබුණු ඒ බඳු අඟ පසඟද අතර ගියයි හිත පන්නි මේ විලසට මේකයි හැටි දැන් හරියට දැක හොඳින් අතර මිදුන එම ගුණයට සෑම අදපත්ව ඉන්න හොනිදු දෙසුව සදහම් කඳ සිහි කර නිවනට ඇදින්න එළිය කඳක් ලෙස ඇතියෙම කය සතු සිහියට නගන්න අත පය වෙනම නැත ඔළුවයි බඩයි වෙන නැත එළිය කඳ එම ඇත ඒක දැන් මම කියා පෙනී යත ලොව වටා එදි වෙති මහා දුර නොපෙනී එම ඇති අනතයට විහිදෙති ඒ බඳු මැද එලි කඳක් ලෙස වෙති මෙබඳු ගුණ දකිමු එම එළිය සිහි කරමු එහිද නොම බැඳෙමු මෙහි උදෑනට මෙසේ ඇදෙමු මුනිඳු ළඟ එලෙසිනේ දුටු දම් හිතේ තිබුණේ එමග අද වැදුනේ සමත මෙත් ගුණ දැන් නැගුණේ කුමද දැන් ලොව ගැන සතට කෝ කරුණා ගුණ මෙත් සිසිල් හිත කින කතුරා යමු අපි සතට සෙතගෙන අප නිදුක් වනමෙනි සියලු සත සිහි කරමිනි නිදුක් වේවාදනි දෙවන් විවනෙහි සුවය සිහි උනි ලෝකයේ රෝග වෙති නිවනම නිරෝගය වෙති සුවය නම් එම පැති දහම් දුටු විතේති නැගී එති මෙබඳු සුවේ වේවා යෝදැනි සැම වේවා දහම දිහි වේවා අතර මිදි දැන සුම දැනේවා දිනෙන් දින හිතමු ලොවට හිත අත්හරිමු දාම් දැක මිදෙමු සතට යාපසදගෙන දෙවමු උතුම් හිත පතුරමු ලෝ සත විතට පිවිසමු නැනගුණද බලවමු එසේ දැන අපි දුකෙන් මිදෙනෙමු හැමත සිත වේවා දහම් සුව හිමි වේවා මුලා දුරු වේවා සමත තුම් නිවනම ලැබේවා සම්බුදු සිතිල් සමවත් දහම දුන්නේ සම්බුදු දහම් හදලෝ විත පතුරන්නේ සැමරෝ සතද අපි ලැබූ තැනතුම වැන්නි තැනදී මිදේවා මේ ගොර සසරින්නේ සාදු සාදු සාදු බුදු ගුණ සිත සැම වෙත මතු කෙරුවෙමු හදවත් මහා බුදු මැදුරුද කරුවෙමු සුදු නෙළුමින් මහා ආසන මවනෙමු මුනිවරු වැඩමා එහිගෙන හිඳුවෙමු මහා සංඝ පෙළ එමෙලෙසම මවන්නේ සුදු මහා නෙළුමින් අසුන් මවන්නි සංග පිළ වෙත අද හොඳින් පුදන්නි මහා බුදු මැදුරක් ඉතින් සදන්නි සවනක් ගන රැත් නිදුන සිරුරෙන විහිද පැතිර යාවා සෑම දසතින් සියලු සතට මෙම නද හඳ අරගෙන එබුදු රැසක් යාවා සෑම හැමතැන අපමණ සක් වලට නද නද දේවා දෙවි බඹ ඇතුළු සෑම සත සවෙනට යාවා අද මෙම මහා පින් කුසලද සිහි වේවා මේ පින් ලබන සත මෙහි අද පැමිණේවා අපමණ සියලු සෑම සක්වලකම ඉන්නේ දෙවි බඹ සැමත නද පතුරමි මෙලෙසින්න මෙම නද අසා බුදු රත් ගඟේ නහමින්න දෙවි බඹ සැම ඉන්න මේ තින ලැබ ගන්න අපමණ සියලු සැම සක්වලකම ඉන්නා නොමිනිත් සැමත නද පතුරමි මෙලෙසින්නා මේ පින් කුසල් කඳ ලැබුමට සතුටින්නා නොමිනිත් එන්න දැක දැක ගුණ නිවනින්නා අපමණ සියලු සැම සක්වල කමකින්නේ සැමලු සතට නද පතුරමි මෙලෙසින් මෙම නද අසා බුදු රැත් ගඟි නහමින් සැම සතෙන් මේ මහා පින ලැබ ගන්න මෙම සැම දෙනකින් හිතවත් සියලු දෙනා මොන භවයක නමුත් හිත පෙර සිටිය තන සිහි කර මෙබඳු මහා පින් කඳ ලබන මින ඊතමෙත පතුරවමු යහපත ලැබෙන මින අපමණ සත වෙත ඇරයුම් කෙරුවෙමු මෙපින් කුසල් ගන්නට මග කර දෙමු සාන්ත කරුණා මහසිත වඩවමු අපටද අප කෙලෙමි පින පතුරමු සාදු සාදු සාදු